අත්තිබිකවේ ආසවා දස්සනා පහතබ්බා අත්‍යාසවා සංවරා පහතබ්බා අත්‍යාසවා පටිසේවනා පහතබ්බා අත්‍යාසවා අදිවාසනා පහතබ්බා අත්‍යාසවා පරිවර්ජනා පහතබ්බා අත්‍යාසවා විනෝදනා පාතබ්බාති ආසවා භාවනා පාතබ්බාති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ සතර ජීවිතය සුපපත් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සතර ජීවිතය සුපපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ සියලු ආශ්‍රයයන් වර සංවර කාරණේ දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සබ්බාසව සූත්‍රයට අනුව කෙරෙන ධර්ම දේශනා කීපයකටයි සම්බන්ධ වෙමින් ඉන්නේ. අද දවසට යෙදලා තියෙන්නේ අපිට සාකච්ඡා කරන්න මේ භාවනා භාවනා පහතබ්බා කියලා සඳහන් කරලා තියෙන භාවනාවෙන් සංසිඳවා ගත යුතු ආශ්‍රවයන් මොනවාද කියලා. එතකොට මේ පිළිබඳ සඳහන් කරද්දී සඳහන් කරලා තියෙන්නේ මේ භාවනාවෙන් ආශ්‍රව සංසිඳවන්න බලාපොරොත්තු වෙන කෙනා පටිසංකා යෝනිසෝ පටිසංකා යෝනිසෝ කියන්නේ නුවණින් නුවණින් ප්‍රත්‍යවේක්ෂාවෙන් නුවණින් සිහි කරමින් භාවනාව කියලා තන සඳහන් කරලා තියෙන්නේ බෝධි අංග ටික ගැනයි සති සම්බොජ්ජංගය වඩයි ධම්මවිචේ සම්බොජ්ජංගය වඩයි වීර සම්බොජ්ජංගය වඩයි ප්‍රීති සම්බොජ්ජංගය වඩයි පස්සද්ධි සම්බොජ්ජංගය වඩයි. සමාධි සම්බොජ්ජංගය වඩයි. උපේක්ෂා සම්බොජ්ජංගය වඩයි. කොයි විදිහටද විවේක නිස්සිත වූ විරාග නිස්සිත වූ නිරෝධ නිස්සිත වූ වසග්ග පරිණාමී වූ සති සම්බොජ්ජංගය විවේක විවේක නිස්සිත වූ විරාග නිස්සිත වූ නිරෝධ නිස්සිත වූ වසග්ග පරිණාමී වූ ධම්මවිචේ සම්බොජ්ජංගය මේ විදිහයි මේ විදිහයි මේ කොටස ගැන තියෙන්නේ ඉතින් මේක ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ මොකක්ද මේ කාරණාව කියලා. මොකක්ද කියලා අපි සාකච්ඡා කරගන්නවා. නමුත් අපි මෙහි මේ සූත්‍ර ධර්මයේ දසනා පහතබ්බා කියන කොටස අන්තිමට සඳහන් කරනවා කියලා මම කිව්වා. එහෙනම් අපි මොකක්ද මේ කාරණාව කියලා සාකච්ඡා කරගෙන බෝධි අංග පිළිබඳව බොජ්ජංග පිළිබඳව මේ දේශනා මාලාවේදී බොජ්ජංග 7 පිළිබඳව වෙන වෙනම ඉදිරියේදී සාකච්ඡා කරනවා දේශනා මාලාවේදී. එතෙක් මේ කුමක්ද කියන එක තමයි අද දවසේ සාකච්ඡා කරගන්නේ. ඊළඟට මේ ඊළඟට අපිට තියෙන්නේ දස්සනා පහතබ්බා කියන සෝවාන් මගනුවණින් පහකල යුතු ආශ්‍රවයන් මොනවද කියන එක ගැන සාකච්ඡා කරගන්න. ওই විදිහට තමයි. මොකද මම මේක අවසානයේට යෙදෙන්න තිබ්බා. පින්වත්නි අපේ මනසේ ඇතිවෙන ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. අපේ මානසිකාරය සකස් වෙන්නේ කොහොමද කියලා. දැන් මේ බලන්න එක පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතනද එයා දේශපාලනය කරන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි එයා හිටපු හොඳ ක්‍රීඩකයෙක්. හරි. එයා හොඳට ජනප්‍රිය ක්‍රීඩකයෙක්. ක්‍රීඩකයෙක් විතරක් නෙවෙයි එයා ගායකයෙක්. එයා ගායනා දක්ෂතාවයන් නැතිව ලංකාවේ ජනප්‍රිය වෙච්ච ගායකයෙක් කියලා හිතන්නකෝ. ඒ ඒ මදුවට ක්‍රීඩකයෙක්, ඒ මදුවට දේශපාලකයෙක් කියලා දෙයක්. දැන් මේ පුද්ගලයා එක එක්කෙනා එක එක්කෙනා දකිනවා. හරිද? සමහර අය දන්නේ ගායනා ශාස්ත්‍රය ගැන විතරයි. එයාට ක්‍රීඩාව ගැන යාට කිසි උනන්දුවක් නැහැ. ඒ ගැන විස්තර දන්නේ නැහැ. සමහර අය ඒ දෙකම දන්නවා. ගායනා ශාස්ත්‍රය සහ ක්‍රීඩා ශාස්ත්‍රය කියන දෙකම දන්නවා. හැබැයි දේශපාලන ක්ෂේත්‍රය ගැන දන්නේ නැහැ. යාට කිසි උනන්දුවක් නැහැ. අපිට මොකවත් දන්නේ නැහැ. සමහර අය මේ තුනම දන්නවා කියලා හිතන්න. දැන් දේශපාලන ශාස්ත්‍රයේ විතරක් ගැන දන්න කෙනෙක් මෙයාව මුණ ගැහෙනකොට එයාට එන අදහස් මොන අදහස්ද? දේශපාලඥයෙක් දේශපාලඥයෙක් කියන අදහස. ක්‍රීඩා ශාස්ත්‍රය දේශපාලන ශාස්ත්‍රය දෙකම ගැන දන්න කෙනෙකුට මෙයාව දකිදි මොන වගේ අදහසක් දෙන්නේ? මේ දෙකම මිශ්‍ර වෙච්ච එක හැඟීමක් එනවා නේද? දේශපාලනය සහ ක්‍රීඩාව කියන දෙකම ගැන මිශ්‍ර වෙච්ච එක හැඟීමක් එනවද නැද්ද? එතකොට අතීතය දන්නද? දැන් මේ තුනම ගැන දන්න කෙනෙක්. නේද? එයාට වෙන හැඟීමේ තියෙනවා එයාට එන හැඟීමේ එයාට එන චේතනාවේ තියෙනවා දේශපාලඥයෙක් කියන හැඟීමත් ක්‍රීඩකයෙක් කියන හැඟීමත් ගායකයෙක් කියන හැඟීමත් කියන ඔක්කොම මිශ්‍රිතව තියෙනවා නේද දැන් බලන්න මෙයා ඒ මදුවට මෙයා බොහොම යහගුණ තියෙන කෙනෙක් කියලා අපි දන්නවා නම් හොඳට ආයේ හතර මිශ්‍ර වෙච්ච හැඟීමක් තියෙනවා අපේ හිතවල පින්නත්නි අතීතයේ දැනගෙන තියෙන දේවල් අහලා තියෙන දේවල් අපිට අපේ තියෙන දැනුම හේතු වෙලා එකතු වෙලා ස උපනීසෝ ස පරික්ඛාරෝ හේතු වෙලා එකතු වෙලා යම් යම් වෙලාවක ඒ ඒවා ප්‍රකට වෙලා මිශ්‍ර වෙච්ච හැඟීම් උපදිනවද නැද්ද? ඒක අපේ මානසිකාරයේ හැටි. මානසිකාරයේ හැටි. තේරෙනවද ඒක? එහෙම නේද? ඔව්. දැන් අපි බලන්නකො විභාගයකට ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න කොච්චරනම් දේවල් ඉගෙන ගන්නවද? නේද? ඉගෙනගෙන බොහෝ දේවල් ඉගෙනගෙන ඉගෙනගෙන අවසානයේ මොකද වෙන්නේ? අන්න ඒ තැනත්තා මේ ප්‍රශ්න පත්‍රයට මේ උත්තර ලියනකොට මේ ඒ තමන්ගේ දැනුම් පරාසය ඔක්කොම එතෙන්දි ඉස්මතු වෙලා එනවා. ඒ එන පමණට තමයි අර උත්තර ටික ලියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ එන පමණට තමයි ඒ උත්තර ටික ලියන්න පුළුවන්කම තියෙන්නේ. පිළිගන්නවද? ඒ තමයි අපේ මනසේ ස්වභාවය. පින්නත් මේ ලෝභ දේශ මොහ වලින් වැහිලා තියෙන අපේ සිත සිතට පංච උපාදානස්කන්ධයේ ඇත්ත తত্ত্বය වැටහෙන්නේ නැහැ. හරි? ඒ වගේම එන්න ඒ වැටහීම ඇති කිරීම සඳහා අපිට මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි මොනවද පංච උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගැලීම මේ මේ තියෙන ගැලීම මේ වැටහීම සඳහා අපි පංච උපාදානස්කන්ධය කෙරෙහි එක අරමුණකින් සිටිය යුතුයි නේද? ඒක දැනගන්න නම් මොනවා හරි දෙයක් දැනගන්න නම් මම කියනවා ඒ දැනගත යුතු දේ ගැන ඒ දැනගත යුතු දේ ගැන සිහියෙන් ඉන්න ඕනද නැද්ද? නේද? වෙනත් සිහියකින් ඉඳන් ඒක දිහා බැලුවට හරියන්නේ නැහැ. නේද? ඊට පස්සේ දැනගත යුතු අවබෝධ කරගත යුතු දේ පිළිබඳව දැනුම තියෙන්න ඕනද නැද්ද? නේද? ඒ දැනුම ලබා ගැනීමත් සහ සිහියෙන් ඉඳීමත් සඳහා හරිද? සහ ආයේ දැනගත යුතුේ දැනගන්න වෙනත් බාධා වෙන කරුණු මැඩපවත්වා ගැනීමේ සහ අවශ්‍ය දේවල් ඒකරාශී කර ගැනීමේ ඇතුළෙන්ම උපදින වීරිය තිබිය යුතුද නැද්ද? නේද? එහෙම ඇතුළෙන්ම උපදිය යුතු වීරයක් තියෙන්න ඕනේ. නේද? ඉතින් අන්න ඒ වගේ සිහිය නුවණ වීරය කියලා තුනක් මම දැන් කිව්වා. එතකොට පින්නත් මේ ඒ විතරක් නෙවෙයි ඒ කෙරෙහි එකාකාරීව රැඳිලා යුද අපි චිත්‍රයක් කියලා හිතන්නකෝ චිත්‍රයක් මොකක්ද කියලා තේරුම් ගන්න ඒකේ සියුම් සියුම් දේවල් ගොඩාක් තියෙනවා ඒ චිත්‍රය ගැන අපි තේරුම් ගන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ සඳහා ඒ තනත්තාට ඒ චිත්‍රය දිහා එක දිගට බලාගෙන ඉන්න සිද්ධ වෙනවද නැද්ද බලාගෙන ඉන්නකොට හිත එහෙම හදුවනවනම් අර චිත්‍රය පේන්නේ නැහැ දැන් මේ ධර්ම ශ්‍රවණය කරනකොට මොනවද කිව්වේ කියලාවත් දන්නේ නැහැ අහුනෙත් නැහැ වගේ හරියට නිකන් මේ දැන් හරි හිතට හරි ගියා නම් වෙන කොහරි තැනකට නේද එතකොට එහෙනම් ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනද නැද්ද බලන්න යමක් කරන්න ගියාම කොච්චර දේවල් අපේ හිතෙන් එකතු වෙන්න ඕනද කියලා නේද යමක් කරන්න ගියාම කොච්චර දේවල් එකතු වෙන්න ඕනද කියලා ඉතින් කවදා හරි දවසක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධයේහි ඇත්ත తত্ত্বය අපි අවබෝධ කරගත්තොත් තේරුම් ගත්තොත් ඒක තේරුම් ගන්න භාවිතා වෙන්න ඕනේ හිතේම එකතු වෙන්න ඕනේ අංගයන් එකතු වීම අංග කියන්නේ එකක් නෙවෙයි අංග කිව්වහම මේක ඒකේ අංගයක් මේක ඒකේ අංගයක් අංගක අංග ටික ඔක්කොම එකතු වෙනවා තමයි එකක් හැදෙන්නේ සෝවාන් අංග කියලා අපි හදන මොනවා සෝවාන් අංග ධර්ම ශ්‍රවණේ කල්යාණ මිත්‍රාශ්‍රය යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ හතරම එකතු වුනහම තමයි ඒක සෝවාන් ඵලය දක්වා යන්න හේතු වෙන ධර්ම. හතරම එකතු වෙන්න ඕනේ. එකකින් බෑ. අංග කියන්නේ එහෙමයි. එතකොට බොජ්ජංග කියන්නේ බෝධියට හේතු වෙන අංග. හරිද? බෝධියට බෝධිය කියන්නේ මොකද්ද? අවබෝධය. අවබෝධයට හේතු වෙන අංග මේ අංග කොහෙද හැදෙන්න ඕනේ? අපේ సంతානගතව අපේ මානසිකාරයේ උපදින්න ඕනේ. හරිද? එතකොට විරාග නිස්සිත වූ අර විරාගය ආශ්‍රය කරන එකක් වෙනවා ඒ ඒ හතම. හරිද? දැන් මම යම් කිසි ආකාරයක සතිපට්ඨානෙ වඩනවා මේ මේ කොයි වෙලාවෙද මේ සාමාන්‍ය වෙලාවක ඉන්න ගමන් සතිපට්ඨානෙ වඩනවා. සතිපට්ඨාන වලින් මම දැන් දන්න අපි කොහොම පිළිකුල් භාවනා වඩනවා කියලා. මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇටම දුර ආදී ගැන මෙනෙහි කරමින් මේක වර්ධනය කරනවා. මම අර කිව්ව නේද ක්‍රීඩකයා අද මිශ්‍රිත හැඟීම් ඇති වෙන කියලා මම කියන්නේ ක්‍රීඩකයා ගායකයා කිය කෙනෙක් ගැන කිව්වේ. දැන් මට මේ සතිපට්ඨානෙ වඩනකොට මේ ශරීරයේ පිළිකුල් කියන හැඟීම ඇති වෙනවා. අධ්‍යාත්මික බාහිර පිළිකුල් කියන හැඟීමත් ඇති වෙනවා. හරිද? තව ටිකක් මේක වර්ධනය කරගන්නකොට මේවා ඇති වෙන ශරීරය ශරීරය කියන්නේ ඇතිවීම නැතිවීම කියලා අදහසකුත් එනවා. නමුත් මං තාම ඒ මොහොතේ යම් කිසි ආකාරයක විරාගී බවක් තියෙනවා. නමුත් සම්පූර්ණයෙන් මේ මේ විරාගයෙන් අත මිදිරද නැත්තම් ශරීරය ගැන මෙනෙහි කරනකොට ශරීරය ගැන අවශ්‍ය කරන සියලු දේ නැත්නම් එහි තියෙන යථාභූත ස්වરૂපය පිළිබඳ සම්පූර්ණ හැඟීමද තියෙන්නේ නැත්නම් සත්පුද්ගල සංඥාවෙන් තමයි ශරීරය දිහා බලන්නේ මුලදී පිළිකර වැඩන වෙලාවේ සත්පුද්ගල සංඥාව තියෙනවා නේද ඇයි අන්න බලන්න ඒ පිළිබඳ නුවණ යෙදෙන්නේ නැහැ එතෙන්ට තාම ඒක අහුවෙලා නැහැ තාම ඒක ගවේෂණය වෙලා නැහැ තාම ඒක පරිශ්‍රණය කරලා නැහැ ආන්නේ හින්දා හරිද දැන් සත්පුද්ගල සංඥාව කියන එක අපි යම් ප්‍රමාණයකට ටික ටික ටික ටික දැනගන්නකොට අන්න ඒ දැනගන්න කෙනා තුළ තියුණු නුවණ යෙදෙනවා. හරි ඒ වගේ තේරෙනවද මේක සම්පූර්ණයෙන් අවබෝධ වෙන්න නම් සමහරට හොඳට සත්පුද්ගල සංඥාව නැති තරමට නුවණ තියෙනවා. නමුත් ඒක Taman තුළින් තේරුම් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කෙනෙකුට මොකද එක ඒක ඒකෙහි මේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන්නේ හිත රඳවාගෙන ඉන්න පුළුවන්කම නෑ ඒකාග්‍රතාවය නෑ. හරිද? ඉතින් මේ වගේ ඊළඟ හිත බොහෝ විට පංචකාම සම්පත්තිය විසෙන්න ගති තියෙනවා. මේ වගේ දැන් අපිට තේරෙන්න ඕනේ මේ මොකක්ද දැන් අපි මේ කියන්නේ කියලා. මේ කියන්න යන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. පින්නත් ඒ කියන්නේ අපි යම් කිසි අවබෝධයකටපත් වෙන මොහොත දක්වාම අපේ අපි මේ කය ගැන හෝ වේදනා ගැන හෝ සංඥා ගැන හෝ සංකාර ගැන හෝ විඥාන ගැන හෝ අවබෝධයකටපත් වෙන තුලම රාගාදී කෙලස් ධර්ම ඒවාහි යෙදෙනවා. හරිද? සැප වේදනා අයින් කරන්න කිව්වට මේ වේදනාවේ අනිත්‍ය මෙනෙහි කරාට සම්පූර්ණයෙන් අවබෝධ වෙන තු දැන් මේ කියනවා අපි අත නේද? ඇයි ඇයි ඇයි අපි මේ ඇයි ඇයි කියන්න පංච පංචකාම සම්පත්තියේ යෙදිලා ඉන්නේ ඇයි? ඒක සැප හින්දා නේද? ඒකේ සැප දැනෙන හින්දා. ඒක සැපයි කියලා අදහසක් තියෙන හින්දා දුකයි නම් දුකේ ගැලීගෙන ඉඳිට. නේද? කවුරක්වත් දුකේ ගැලීගෙන ඉන්න කැමති නෑ. ඇයි gederin අයින් වෙන්න බැරි? නේද? ඇයි ඇයි ඇයි පංචකාම සම්පත්තියෙන් අයින් වෙන්න බැරි? නේ ඔය කිව්වට කෑම කනකොට සැප නැද්ද? නේද? කස කෑමක් කනකොට සැපයක් නැද්ද? ප්‍රිය කෙනෙක් දකින්නකොට සැපයක් නැද්ද? නේද? හ්ම් යහපත් ඒ කියන්නේ හොඳ ප්‍රිය ස්පර්ශයක හොඳ නේද? ඒ කියන්නේ අපි තුමුත් අද උස්නේකුත් නැති, සීතලකුත් නැති නේද? සුවදායක තත්ත්වයක තියෙන පරිසරයක සැප නැද්ද? ශාරීරික සැප නැද්ද? රාගාදී කෙලෙස් ධර්ම වලින් මිනිස්සු උපදවා ගන්නවා වූ සැප නැද්ද? ඉතින් සැප තියෙනවා. නේද? ඒකයි එහි ඇලි ගලි වාසය කරන්නේ. එතකොට මේකත් එක්ක සංක්‍රාන්ති කාලයක් තමයි යන්නේ මේ මොකද මේකට විරුද්ධව මේ ඇත්ත தত্ত্বය මේ සැපය කියන්නේ මොකක්ද කියනවානේ නොදන්නාකම හින්දා තියෙන සැපයක්. අවිද්‍යාව හින්දා උපදනා වූ සැපයක්. එතකොට අවිද්‍යාව හේතු වෙලා තමයි මේ මේ සැපේ පිළිබඳ හරි தත්ත්වය දන්නේ නැහැ. මේක සැපයක් ඇත ඒ සැපයේ සත්‍ය தත්ත්වය දන්නේ නැහැ. ඒ සැපය සැපයක් විදිහට දැනෙන්නේ. මේ බලන්න අපිට අවිද්‍යාව හින්දා උපදින සැප තියෙනවා. ඒක ටිකක් තේරුම් ගන්න ඕනේ. අසත්පුරුෂ මිනිසෙක් ඉන්නවා. හරිද? අසත්පුරුෂ මිනිස්සයා හින්දා උපදින්න ඕන අපේ හිතේ අසත්පුරුෂ මිනිස්සයා දැකලා මේ සතුටක්ද කලකිරීමක්ද? කලකිරීමක්. පැහැදිලිවම කලකිරීමක් ඇති වෙන්න ඕනේ. ඇලීමක්ද නොඇලීමක්ද? නොඇලීමක් ඇති වෙන්න ඕනේ. නේද? එතකොට අර බලන්න කලකිරීමක් ඇති වෙන්න ඕන. හොඳයි අපි හිතමු මම දන්නේ නැහැ කියලා අසත්පුරුෂෙක් කියලා. මගේ දැනුමේ හැටියට මට යාව තේරෙන්නේ සත්පුරුෂයෙක් කියලායි. දැන් දුක් ඉපදිය යුතු තැන නොඇලීමක් නැත්තම් කලකිරීමක් ඉපදිය යුතු තැන එයාට උපදින්නේ සතුටක්. එහෙනම් වැරදි වැරදිච්ච සතුටවල දිනවද නැද්ද මේ ලෝකේ? ආ පංච උපාදානස්කන්ධය ගැනත් එහෙමයි. පංච උපාදානස්කන්ධය ගැන අපිට වැරදි වැටහීමක් තියෙන හින්දා ඒකෙදී අපිට බොහෝ සැපයි කියලා එකක් උපදිනවා. හරිද? අන්න ඒක මහා ඛේදවාචකයක්. මේ ලෝකේ අපි සැපයි කියලා දැනෙන්නේ සැපයි කියලා අපිට දැනෙන්නේ අපේ තරමේ හැටියට. හරිද? අපේ අපේ මට්ටමේ හැටියට. මේ ලෝකේ අපිට සැපයි කියලා දැනෙන්නේ. සංකිට්ඨේන පංච ප්‍රාදානකන්දා දුක්ඛා කියලා දේශනා කරේ බුදුරජාණන් වහන්සේලා. නේද? එතකොට අන්න ඒ පංච ප්‍රාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය දැනගන්න අවස්ථාව කියන්නේ කොයි වගේ අවස්ථාවක්ද කියලා පොඩ්ඩක් බලමු. හරිද? හරියටම තේරුම් ගන්න අවස්ථාවක්. දැන් අර අසත්පුරුෂ කතාවම ගමුකෝ. ඒක හොඳයි. ඒක මතක් වෙච්ච එක නේද? දැන් යම් කිසි මිනිසෙක් ඉන්නවා කියලා හිතමු අපි අසත්පුරුෂයෙක්. හරිද? නෑ අපි ගණිත පැත්තට ගමු. ඒකට අපිට ලේසි මේක තේරුම් කරගන්න. අපි හිතමු සත්පුරුෂයෙක් ඉන්නවා. හරි? මේ සත්පුරුෂයා ගැන මම හිතාගෙන ඉන්නේ අසත්පුරුෂයෙක් කියලා. හරිද? ඒ මොකද එයා මට මේකුත් වැරදි වැඩ කරලා තියෙනවා, සත්පුරුෂ වැඩ කරලා තියෙනවා කියලා මට තේරිලා තියෙනවා. ඔක්කොමලා කියනවා මෙයා බොහොම හොඳ සත්පුරුෂයෙක් කියලා. එතකොට මේ සත්පුරුෂයා ගැන මගේ අදහස තියෙන්නේ අසත්පුරුෂයෙක් කියලා. කවුරුහරි කෙනෙක් ඇවිල්ලා මට කියලා දෙන්න පටන් ගන්නවා දැන් විස්තර. මෙයා මෙහෙම හොඳ කෙනෙක්, මෙයාගේ මෙහෙම හොඳ තියෙනවා, මෙහෙම හොඳ තියෙනවා, මෙහෙම හොඳ තියෙනවා කියලා එයා ගැන පුළුවන් තරම් මට ඔන්න කරුණ කියලා දෙනවා. මම නොදන්නා කරුණ කියලා දෙනවා. හරි. දැන් එයා ගැන මට ඇති වෙන්නේ මොකද්ද? නුවණක් ඇති වෙනවා. දැනීමක් ඇති වෙනවා. නේද? ඒතක ටික ටික මට එයා ගැන සිහියකුත් වෙනවා. මම වැරදි සිහියකින් ඉඳලා තියෙන්නේ. ඒ නුවණ තේරෙන තරමටම සිහියක් වෙනවා. දැන් ඒ වුණාට මට ආය මතක් වෙනවා. ඒ වුණාට එයා අහවල් තැනදී මේවා කරලා තියෙනවා. මෙයා මෙහෙම කිව්වට කියලා දැන් මම ඉන්නේ දෙපැත්තටම නැති අවස්ථාවක. දැන් එයාව මට මතක් වෙද්දී ඉස්සෙල්ලා තරම්ම කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඉස්සෙල්ලා තරම්ම අප්‍රසාදයක් නෑ යම් ප්‍රසාදයක් තියෙනවා. නමුත් අප්‍රසාදයක් නැතුව නෑ. දෙකම මිශ්‍රිත හැඟීම් නේද ඇති වෙන්නේ? අන්න බලන්න. ඒ වගේම විතක විතක ආයතරයක් අර ප්‍රබල අප්‍රසන්න හැඟීම් ඇති වෙනවා. විතක ප්‍රසන්න හැඟීම් ඇති වෙනවා. දැන් මේක මිශ්‍රයි යෙදෙන යෙදෙන හැටියට. නේද? හා. දැන් අහම ඉන්නකොට මේ කියලා දෙන පුද්ගලයා තව මට කියලා දීලා කියලා දීලා කියලා දීලා දැන් මං හිතාගෙන ඉන්නවා මෙයා අහවල් හැම හැන්දෑවරුේ අහවල් වෙලාවේ තමයි මෙයා මට මේ වැරද්ද කරන්නේ. හැමදාම මෙයා අතනට ගිහලා කියලා කියලා තියෙන්නේ. අපි දුමු කාර්යාලයක් කියලා. ඔෆිස් එක ඇරෙන වෙලාවේ තමයි මෙයා තමයි අර ගිහලා කියලා කියලා තියෙන්නේ. ඒකෙන් පස්සේ තමයි මට මේ කරදර මේ කියලා අපි හිතාගෙන ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. අර මට කියලා දෙන පුද්ගලයා ඔප්පු කරලා පෙන්නනවා. මෙයා ඒ වෙලාවේ මේ පැත්තවත් ඉඳලා නැහැ කියලා. මට ප්‍රත්‍යක්ෂ වෙන විදිහට ඔප්පු කරලා පෙන්නනවා. හරිද? මට ප්‍රත්‍යක්ෂ වෙන විදිහට ඔප්පු කරලා පෙන්නනවා. එතකොට මට එක පාරටම අරයාගෙන තිබ්බ තරහ නැති වෙනව නේද? නැති වෙනව නේද? හා. නැති වෙලා මට හරියටම තේරුම් යනවා මෙයා සත්පුරුෂයෙක්මයි කියලා. හරිද? මං අහනවා මේ අත්තන්ගෙන්. ඔන්න ඕක තේරුම් ගත්තේ කොච්චර වෙලාවක් තේරුම් ගැනීම කියන එක සිද්ධ වුණේ. හොඳට හොඳට අවධානය යොමු කරන්න මේ කියන උදාහරණයට තේරුම් ගැනීම කියන එක සිද්ධ වුණේ තේරුම් ගැනීම කියන එක සිද්ධ වුණේ එකපාරට අපේ මං හිතාගෙන හිටිය කෙනා නෙවෙයි මේක එයා මෙයා සත්පුරුෂයෙක්මයි කියලා තේරුණේ ඒ තේරීම කියන එක සිද්ධ වුණේ කොච්චර වෙලාවකද ක්ෂණයකයි සිද්ධ වුණේ නේද ඒ කියන්නේ එක සිතකයි ඒක සිද්ධ වුණේ ඊට කලින් නිකන් තේරුම් යන්න ඔන්න මෙන්න වගේ ඔන්න මෙන්න වගේ නේද අර තිබ්බ අසත්පුරුෂ හැඟීම් ටිකට අසත්පුරුෂ ආය කියන හැඟීම් ටික ටික ටික ටික ටික ටික අඩුවේවි අඩුවේ ඇවිල්ලා නිකන් ඒ පැත්තට බලද්දි නමුත් තාම මට තියෙනවා කොවිලාර මට ප්‍රත්‍යක්ෂ අර කියපු කාරණා ඔක්කොම හින්දා මගේ මනසට දැනෙච්ච ඒවා හින්දා මගේ වැරදි අවබෝධය අයින් වෙලා එක ක්ෂණයක එක සිතක මට තේරුම් යන සිතක් පහළ වෙනවා මෙයා පැහැදිලිවම සත්පුරුෂයෙක් කියලා හරි ඊට මොහොතකට ඉස්සෙල්ලා එයා ගැන මට සත්පුරුෂයෙක් නෙවෙයි කියන අදහස් මාත්‍රයක් හරි තියෙනවා. ඒ කියන ෂණයට මොහොතකට පස්සේ මට එයා අසත්පුරුෂයෙක් කියන හැඟීම් මාත්‍රයක් නැහැ. එහෙම නේද? එහෙනම් ඔන්න මම දැන් කොටස් තුනක් ගත්තා මෙතන. මේ බලන්න. මේ අසත්පුරුෂයා බව දැනගෙන අසත්පුරුෂයා කියන හැඟීම අයින් වෙලා සත්පුරුෂයා කියන හැඟීම පහළ වෙන අවස්ථාව එක වෙලාව. ඊට මෙහා පැත්තේ එයාට මාත්‍රයක් හරි අසත්පුරුෂයයි කියන හැඟීමක් තියෙනවා සත්පුරුෂයයි කියන හැඟීමක් තියෙනවා. හරිද? එතකොට අන්න අර අර හැඟීම ඉපදුනායින් පස්සේ එයාට තියෙන්නේ සත්පුරුෂය කියන හැඟීම. ඔය දෙක අතර උපදනා වූ ඔන්න ඔය අවබෝධ කරගන්න තේරුම් ගන්න එක සිත කොයි ගොඩට වැටෙන්නේ? අපි දැන් කොටස් තුනකට බෙදමු. මේ පැත්ත සත්පුරුෂ කොට කියලා කියන්නකො. මේ පැත්ත සත්පුරුෂ කොටස සත්පුරුෂය කියන සිතුවිලි පහළ වෙන හරිය. අර පැත්ත අසත්පුරුෂය කියන සිතුවිලි පහළ වෙන හරිය. හරි. අන්න අර තැන. සත්පුරුෂය කියලා කියන්නත් බෑ. අසත්පුරුෂය කියලා කියන්නත් බෑ. අන්න ඒ සිතේ සිතේදී සිද්ධ වුණ දේ තමයි අසත්පුරුෂ බව අසත්පුරුෂය කියලා තිබ්බ සිතුවිල්ල ප්‍රහාණය වුණා. සිද්ධිය සිද්ධ වෙච්ච වෙලාව. සිද්ධිය සිද්ධ වෙච්ච වෙලාව. නේද? නේද? අන්න අපි ඒකට කියනවා එන්නේ අවස්ථාවේදී තමයි මට අසත්පුරුෂයයි කියලා දැනනකොට මට හරි හිතට අමාරුයි. නේද? අන්නේ හිතේ අමාරුව අයින් වෙච්ච සැනය. නේද? ඈ අයින් වෙච්ච සැනය. හිතේ අමාරුව අයින් වෙච්ච මාත්‍රය. නේද? අසත්පුරුෂ හැඟීම අයින් වෙච්ච සැනය. ආන් ඒ වෙලාවේ ඒක සත්පුරුෂ ස්වභාවය ඇතිවීමට නිශ්චිතයි. හරි? අසත්පුරුෂ ස්වභාවයේ හින්දා මට තිබුණා වූ යම් පීඩනයක් තිබුණා නම් අන්නේ පීඩනය එනම් ඒක පීඩනය අයින් වීම නිශ්චිත වූ අවස්ථාව. හරි. එයාගේ අසත්පුරුෂ භාවයෙන් හින්දා මට අවිවේකයක් තියෙනවා මගේ හිතේ. නේද? ඒ කියන්නේ මොකද්ද? අසත්පුරුෂය දැක්කම මට හරි අවිවේකයි. විවේකයක් නෑ වගේ නිකන් නේද? හරි බරක් තියෙනවා හිතේ නේද? හරි අපහසුයක් තියෙනවා. ආන් ඒක අයින් වෙලා විවේකයටපත් දන්න විවේක මිශ්‍රිතයි. ඒසනේ නේද? මම මේකම උදාහරණයක් කිව්වේ. අන්න ඒ වගේ ඔන්න ඔය පහළ වෙන ඔන්න ඔය අවබෝධය ඇති වෙන ෂණය කුමක් ගැනද? පංච පාදානස්කන්ධය ගැන. හරිද? අපි රාගයෙන් හින්දා පීඩිත වෙනවා. හරිද? ඒ ඒ ශරීර දැකීමේ ආශාවෙන් පීඩිත වෙනවා. තරහින්ද පීඩිත වෙනවා. ඒවා ටික ටික තරහ යාය පංච උපාදානස්කන්ධය කියන්නේ තරහ යාය යුතු දෙයක් නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ ඇලිය යුතු දෙයක් නෙවෙයි. හරි ඒ බව ටික ටික මේ සතිපට්ඨානය ආදී වඩනකොට ටික ටික ටික ටික ටික ටික දැනිලා දැනිලා දැනිලා දැනිලා දැනිලා හරිද? කවදා හරි මේකේ ඇත తত্ত্বය තමන්ගේ මනසින්ම දකින වෙලාවේ මොකද වෙන්නේ? අන්න විරාග නිශ්චිතයි, නිරෝධ නිශ්චිතයි, වසග්ග පරිණාමී වූ විවේක නිශ්චිත වූ කියන්නේ අන්නේ අවස්ථාව. ඒකට කියනවා මාර්ගස්ත අවස්ථාව කියලා. පුද්ගලයේ පුද්ගලයේ ඇත්තම ආයශය කොතරද? ශනේයි පුද්ගලයා කියන කෙනෙක් පණවන්න පුළුවන් නම් එයා සනේ මේ මොහොතේ ඉන්න කෙනා නෙවෙයි ඊළඟ මොහොතේ ආගේ හිත සම්පූර්ණයෙන් වෙනස්. ඊළඟ සනේ වෙනස් අර පාරණ එක්කන ගන්න බෑ. නේද? නමුත් පුද්ගල වර්ගීකරණය සිද්ධ වෙනවා අර මේ දැන් බලන්න අර අවස්ථා තුනම ගන්න අර එක දැන් අපි කොටස් තුනකට දුන්නා එතනින් මෙහාට අසත්පුරුෂ සිත් පහළ වෙන තැන අතනින් එහාට සත්පුරුෂයි කියලා සිත් පහළ වෙන තැන අර මැද තැන කොහටද නැති තැන හරියටම නිකන් මෝයකට වගේ එක පැත්තක කරදිය එක පැත්තක විරිදිය මෙතන මොකද්ද මොහේ මොකද්ද කරදිය මිසිටිදේ දෙකක් කලවන්නේ තන නේද කරදියේ ඉඳන් මිරිදිය දක්වා මිරිදියේ ඉඳන් කරදිය දක්වා යන ගමනේදී නේද මොහේ කටේදී කරදිය මිරිදිය නිස්සයි වගේ මෙන්න මේ මාර්ගස්ථ අවස්ථාව කියන පුද්ගලයා පලස්තයක් නෙවෙයි පුතග්ජනයක් නෙවෙයි පලස්තයක් නෙවෙයි පුතග්ජනයක් නෙවෙයි අන්න එනං එයා වෙනම පුද්ගලයෙක් එයාට කියනවා මාර්ගස්ත පුද්ගලයා. ඒකයි මාර්ගස්ත පුද්ගලයාට දානයක් එහෙම දුන්න අවස්ථාවක් එහෙම තියෙනවද? නේද සාසනේ. නමුත් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියන අන්න සෝවාන් මාර්ගස්ත කියලා කියන්නේ ෂණ ෂණයක අවස්ථාවක් විතරයි. එතනින් එහාට ඒ වර්ගීකරණේ සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන ධර්මතා ආය නූපදින කොටසට කියනවා සෝවාන් පලස්තයා කියලා. ඒතර පලස්ත පුද්ගලයා කියන්නේ අර ටික නැතුව යාවේ සිසුවිලි උපදින්නේ. අර අසත්පුරුෂයා කියලා ස්ථීර වශයෙන් දැනගත්තට පස්සේ ආය අසත්පුරුෂයෙක් උපදින්නේ නැහැ. එතකොට ඊළඟට සකදාගාමි මාර්ගස්ත. අන්න එහෙම. හරිද? මෙන්න මේ අවබෝධය ඇති වෙන අවස්ථාව වෙනකොට එක පැත්තකින් ගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම අපේ සිතේ නැගෙන්න ඕනේ. එකවර ඒ කලින් පුරුදු කරලා තියෙනවා. එතකොට බෝධිඅංග ටික ඒ වගේම වෙනත් වර්ගීකරණයකින් ගත්තොත් වෙනත් වර්ගීකරණයකින් ගත්තොත් දැන් සති සම්බොජ්ජංගය කියන්නේ සම්මා සතිය කියන්නේ ඒකයි. වීර්ය සම්බොජ්ජංගය කියන්නේ සම්මා වායාම කියන්නේ ඒකයි. හරිද? එතකොට ඒ වගේ අර වෙන් කරලා වෙනත් විදිහක දැන් අපි එකම දෙයකට පාසලක් ගත්තොත් පාසලේ සම්පූර්ණ සංයුතිය ගැන අපි කතා කරනවා. සමහර වෙලාවට කියන්න පුළුවන් එක වර්ගීකරණ තමයි පිරිමි ළමයි සහ ගැහැණු ළමයි කියලා දෙකට බෙදලා නේද ඒත් මුළු පාසලම ආයත වෙනවා නැත්නම් එකේ පන්තියේ ඉඳන් 13 වසර දක්වා කියන ළමයි ටික 13කට වෙන් කරත් අර ළමයි ටික ඔක්කොම හම්බ වෙනවා උස ළමයි කොට ළමයි කියලා යම් කිසි සීමාවකින් වෙන් කරා නම් ඒත් හම්බ වෙනවා නේද එක එක වර්ගීකරණ ආකාරයක් එතකොට බෝධිඅංග වශයෙන් ගත්තොත් එහෙම සති ධම්මවිචය කියන්නේ තියුණු නුවණ සති කියලා කියන්නේ මේ මේකට අවශ්‍ය කරන සිහිය. හරිද? එතකොට ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ එයා අවබෝධ කරගත යුතු සියුම්ව දැනගත යුතු එහි යථාභූත ස්වરૂපය දැනගත යුතු එයා මීට කලින් වර්ධනය කරගෙන තියෙන සියුම් නුවණ තමයි ධම්මවිචේ සම්පෝඥය කියලා කියන්නේ. කෙටියෙන් කියනවා ප්‍රඥාවමයි. හරිද? ඊළඟට ඒ අවස්ථාවේදීම යෙදෙන. අර ඊට කලින් වීරිය ඕන තරම් ඊට කලින් නුවණ යෙදෙනවා අපේ ළඟ. හරිද? නුවණ යෙදිලා යෙදිලා යෙදිලා යෙදිලා යෙදිලා එන්න ඒ අවස්ථාවේදී යෙදෙන නුවණ තමයි ධම්මවිජේ පොඥංගය කියලා. බෝධියට එකතු වෙන කොටස. හරි? ඒ ඒ වෙලාවේදී යෙදෙන එක. හරි? එතකොට වීරිය කියන්නේ එහෙම. ඒ වෙලාව ඊට කලින් අපි වීරිය මේකට වඩනවා. වීරිය වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා බොද්ධංගය වැඩිනවා කියන්නේ කොයි වෙලාවද? බෝධි අංග ඊට මෙහා බෝධියට අංග වෙන්නේ නැහැ. ඒක අවබෝධයට අංග වෙන්නේ නැහැ. ඊට මෙහා වීරියක් නැද්ද? තියෙනවා. අපි වීරිය බොද්ධංගය ගැන අපි සාකච්ඡා කරමුකෝ නේද? වීරිය සම්බොද්ධංගය ගැන අපි වෙනම ධර්ම දේශනාවක් අපකදී මතක් කරනවා. මේ එතකොට අන්න ඒ උපදනා වූ වීරිය පිළිබඳව ඊට කලින් උපදින වීර්ය වර්ධනය වෙලා වෙලා වෙලා වෙලා මොකද වෙන්නේ? ඒක බෝධි අංගයක් බවට පත් වෙන තරමට වර්ධනය වෙනවා. ඒ කියන්නේ බෝධියට හේතු වෙන කියන. අන්න ඒක තමයි එතකොට නිවනට හේතු වෙන වීරය. ඒ මොහොතේ තමයි මේ වීරය දෙන්නේ. හරිද? දැන් ඔය වගේ මම නිකන් උදාහරණයක් කියන්නම් මේ වගේ මේක තේරුම් ගන්න මේක අපි පටලවා ගැනීම කියන දැන් තේරෙනවද අර දැනුම ඇති වෙලා තියලා ක්‍රමානුකූලව ඔන්නේ මාර්ගස්ථ අවස්ථාව කියන එක. දැන් මේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා එකක් තියෙනවා. හරිද? මෛත්‍රී චේතෝ විමුක්තිය ධර්මයේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් සැප පිණිස වූ හරි පුණ්‍ය භාගිය වූ කියලා. හරි ඒ කියන්නේ ඒක ඉදිරි කාලයේ යහපත සඳහා හේතු වෙන. තව එකක් තියෙනවා ඒ වගේම විවේක නිස්සිතෝ, විරාග නිස්සිතෝ, නිරෝධ නිස්සිතෝ, වසම්පරිණාමියෝ මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. ඒක ඇලීම් ගැටීම් අයින් වෙන මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. දැන් අර ওই බොජ්ජංග වගේම අනිත් පැත්තෙන් තවත් වෙන වර්ගීකරණය තමයි ආරියෂ්ඨාංග මාර්ගයේ අංග 8. ඒකේ තියෙන එකක් තමයි නෙක්ඛම්ම සංකල්පනා. නෙක්ඛම්ම සංකල්පනාවේ තියෙන එකක් තමයි අව්‍යාපාද සංකල්පන. අව්‍යාපාද සංකල්පන කියන්නේ මොකද්ද? මෛත්‍රිය. හරි. එතකොට මේ මෛත්‍රිය කියන එක වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා අන්න මාර්ගංගයක් බවට පත් වෙන වෙලාව. ඒක කියනවා අප්පනා, ව්‍යප්පනා, චේතසෝ, අබිනිරෝපනා කියන මට්ටමට මෛත්‍රිය වැඩුණාම අන්න මාර්ගංගයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බෝධි අංගයට හේතු වෙන නැත්නම් මාර්ග අංගයට මාර්ගාංගයක් වෙන මාර්ගයට අංග වෙන පැත්තට මෛත්‍රිය වැඩෙන අවස්ථාවක් තියෙනවා. හරිද? ඒ කොයි වෙලාවෙද හරියටම අර අවබෝධයට හේතු වෙන විදිහට කලින් වර්ධනය කරලා තිබ්බ මෛත්‍රී චේතෝ විමුක්තිය එක මොහොතේ අවබෝධයට හේතු වෙනවා. ටික ටික ටික ටික අපි මෛත්‍රිය වඩලා වඩලා වඩලා වඩලා වඩලා වඩලා අදාළ තැනට එන්න ඕනේ. හරිද? දැන් දන්නව සිද්ධ වෙලා තියෙන දෙයක්. මේක බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන්ම තේරුම් ගත යුතු තියෙනවා. සමහර අයත්නම් මේක පොඩ්ඩක් පටල ගන්නවා. පටලගෙන කියනවා මෛත්‍රී භාවනාව හැම කරනව නෙවෙයි මෛත්‍රිය මොකද්ද? මෛත්‍රී භාවනාව කරනවා නම් ඒක විවේක නිස්සිතෝ, විරාග නිස්සිතෝ, නිරෝධ නිස්සිතෝ, වස්සග්ග පරිණාමියෝ ආර්ය මෛත්‍රිය විතරයි වඩන්න ඕනේ කියලා. හරිද? දැන් මොකද කරන්නේ? ඉතින් මගෙනුත් ඇවිල්ලා අහන මං කද කිසි වඩන්න කොච්චර හොඳද අපේ නේද? හරියට මේකට හරි ලස්සන උදාහරණයකින් අපිට මේක පැහැදිලි කරන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් හරිද? ඔලිම්පික් පදකමක් ලබා ගන්න දුවනවා. හරි අන්තිමට මෙයා එක දවසක ඔලිම්පික් පදක්මක් ලබා ගන්නවා කියන්නේ මෙයාගේ වටිනාම දිවිල්ල අන්තිම දිවිල්ලද නැද්ද ඒ ඔලිම්පික් පදක්කම ලැබිච්ච දුවපු වාරයේද නැද්ද එයාට පදක්කම ලැබුණා නේද පදක්කම ලැබුණේ ඔලිම්පික් පදක්කම ලැබුණේ ලැබෙන්න ඒ පදක්කම ලැබෙන්න දුවපු අවස්ථාවක් තියෙනවා නේද ඊට කලින් එයා කොච්චර දුවලාද ඔලිම්පික් පදකමක් හම්බුනේ නේද? ඉතින් මං මට හිතුණා එයාට අවවාද දෙන්න මෙන්න මේ වගේ. ඔයා ඔයිට කලින් අපේ රාජ තියුවේ. මං කියන්නේ මේ අත්තන්ට ඔය කට්ටිය ඔලිම්පික් පදකමක් ගන්න ඕන නම් කවදාකවත් දුවන්න එපා. නේද? මොකද කරන්න ඕන? එක දවසක ඔලිම්පික් තරඟයටම ගිහිල්ලා නේද? දුවන්න නේද? රටට ගෞරවයක් ලබා දුන්න සුසන්තිකා මහත්මිය අපරාධ උත්තර දෙන්නේ. එයාට තිබුණේ මොනවා කරන්නද? එදා අන්තිම එක විතරක් දුවන්න. ඒක විහිළුවක්ද නැද්ද? නේද? ඊට කලින් දුවපුවා ඔක්කොම හේතු වෙනවා අර පදක්කම්ලාභී අවස්ථාව එන්න. එහෙනම් මෛත්‍රී චේතෝ විමුක්තිය විරාග නිස්සිතෝ නිරෝධ නිස්සිතෝ වස්සග්ග පරිණාමී වූ කියන தත්ත්වයටපත් වෙන්න අර මාර්ග හිතෝදී යෙදෙන්න ඊට කලින් එක ඊට කලින් මෛත්‍රී කරන හැම වාරයක්ම හේතු වෙනවා අතෙන්ට යන්න. හරි. ඉතින් විනිශ්චය තම තමන්ගේ අතේ. හරි. ඒකද මේක පටලවා ගන්න හොඳ නැහැ. ඒකද බොජ්ජංග කියන්නේත් එහෙමයි. හරි. එක ශරණයක පහළ වෙන මාර්ගසිත නේද? ඒක ඊට මෙහා අපිට කරන්න ගොඩාක් දේවල් ගොඩාක් දේවල් තියෙනවා. ඊට මෙහා කරන්න තියෙන ගොඩ දේවල් තියෙනවා. හ්ම්. ඒක ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මේක මෙන්න මේ විදිහට විස්තර කරා මට බොහොම සතුටු හිතුණා ඒක ඇහිලා. හරිද? අපි කොළඹ නුවර අපි කොළඹ යන්න යනවා. මැදකින් දැන් මැදක පාරකින් යනකොට දැන් මං ඉස්සෙල්ලා වැටෙන්න ඕන කොළඹ නුවර පාරට. හරි අපි තුන් මාවනල්ලේ ගමක ඉඳන් මේ එන්නේ කියලා. හරි. ඒ පාරට වැටෙන්න වෙනත් පාරක එන්න වෙනවද නැද්ද? ඒ පාරට එන්න තව පාරක එන්න වෙනවා. ඉස්සෙල්ලා ඒ පාරට වැටෙන්න ඕන. ඒ වගේ මාර්ග අවස්ථාව උපදවා ගන්න ඊට පූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි අපි කරගෙන කියන්නේ. ඉතින් ඔන්න අවස්ථාව වෙනකොට අපිට සති ධම්මවිචය ආදී වශයෙන් එන බෝධිඅංග පිළිබඳව එන්න ඒක වර්ධනය කර ගැනීම සඳහා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව වාසය කරනවා කියන්නේ මේක මහා ගැඹුරු අවස්ථාවක්. හරිද? සබ්බාස සූත්‍රයේ තියෙන්නේ තියෙන ආකාරයට ගැඹුරු අවස්ථාවක් කියන්නේ මොකද්ද කියනත් නේ සිහිය කොච්චරද මගේ කියලා මගේ සිහිය දැනට වර්ධනය වෙලා තියෙන ආකාරය තමන්ගේම මනසින් දකින්න. හරි? මාර්ග අවස්ථාවකදී තිබිය යුතු සිහිය ගැන අපි අහලා තියෙනවා. මේ මාර්ග අවස්ථාවේ තිබිය යුතු සිහිය තාම මට ඒ සිහිය උපදින්නේ නැහැ. හරි? එතකොට ඒ කියන්නේ කියන දැන් අපි මෙහෙම ගමුකෝ. මට මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම දැන් මම මෙහෙම කියන්නේ මගේ අත කැපෙනවා මොකක් හරි උපකරණයකට. උපකරණයකට මගේ අත කැපුණොත් මට ඒ උපකරණයත් එක්ක තරහ යනවද? නෑ උපකරණයත් එක්ක තරහ යන්නේ නෑ. මං කියනවාද මේ එක එක එක එක දේවල් කපන්න තිබ්බ උපකරණය හරිද එයාට නවත්ත ගන්න තිබ්බා යාගේ අපි හිතමු මේ කරන්ට් එක යොදලා තියෙන උපකරණයක් කියලා එයාට නවත්ත ගන්න තිබ්බා මගේ අත කැපෙන වෙලාවේ කියලා තරහ යනවද නෑ ඇයි ඒක ක්‍රියාවලියක් නේද ඒක කරන්ට් එක වැදුනා නම් කරන්ට් එක යෙදුනා නම් ඒක කරකිනවා නේද මේ කවුරුද අපේ ගේ ඉස්සරහට වෙලා බයිනෝ හොඳට අපිට. ගෙදර ඉන්නවා හත් දෙනෙක් විතර. තාත්තෙක් ඉන්නවා, අම්මෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා, පුතෙක් ඉන්නවා. හරි තව කවුරු හරි ඉන්නවා, සහෝදරයෙක් ඉන්නවා. කවුරු ඇවිල්ලා හොඳට බයිනකොට ඔක්කොටම කරන්ට් එක වැදෙන එක ගන්නටද? මොකද කියන්නේ? එක එක උපකරණ වල කරන්ට් එක හැදෙන්නේ එක එක ගන්නටද නැද්ද? සමහර අය අරයට ගහන්න පයින්නවා. සමහර අය යාට බයින්ද පයින්නවා. නේද? බයින් බැනලා විතරක් නිකන් ඉන්නවා. සමහර අය උපේක්ෂාවෙන් අයියෝ ඔය බැනපු දෙන් අනේ කමන්නේවා ගණන් ගන්න එපා කියලා ඉන්නවා. නේද? එක එක්කෙනා එක එක්කෙනා ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ කෙනාගේ ස්වභාවය අනුව. ගහන මට්ටමට තරහ යන කෙනා තරහ ගත්තද නැත්නම් එයාට තරහ ආවද? එයාව අල්ලන්න ඕන කවුරු හරි ගිහිල්ලා. නේද අපෝ මේ මෙයාට මෙයාට ගා ගන්න යන්න එපා මේ කවුරු යදගෙන යන්න යදගෙන යනකොට එයා කකුලේ උඩන් ගහන දඟලන ඒ කරන්ට් එක වැදෙන හැටි නේද? කවදා හරි දවසක අපිට තේරුණොත් එහෙම මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මැෂින් කියලා. ක්‍රියාවලියක් උපදින කරන්ට් එකක් වදින කරන්ට් එක යෙදුනහම දඟලන උපකරණ වර්ගයක් අපි ඔක්කොම කියලා. ඒ ඒ උපකරණ වල ක්‍රියාකාරීත්වය ඒ උපකරණ වලට අයිති නැහැ. හරිද? හැමතැනම තියෙන මැෂින් කියලා තේරුණා. මැෂින් එක තරහයි. තරහයි. අන්න බලන්න අන්න ඒ වගේ ඉලක්කයක් තියාගන්න පුළුවන් අපිට. හ්ම්. දේශනාවේ නොයේකුත් තැන්වල එක එක ආකාරයට ඉහළ මානසිකත්වය තුළ තියෙන විරාග මානසිකත්වය නේද? නිරෝධ නිරෝධ ස්වභාවය, විරාග ස්වභාවය පිළිබඳව නොයේකුත් ආකාරයට අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ මානසිකත්වයන් පිළිබඳ දේශනා කරපු අවස්ථා තියෙනවා නේද අපිට අරමුණක් තියාගත්ත හැකි. ඒක තමයි හරිය අපුරුට තියෙනවා අතීතය ලුහු බඳින්නේ වර්තමානය නේද අතීතයේ ලුහුබඳින්නේ අනාගතයේ ප්‍රාර්ථනා කරන්නේ හරි අතීතයේ ලොත කොහොමද තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නේ නරක දසක් විස්තර කරලා ආයෙත් පස්සේ විස්තර කරගමු. ඒ අවබෝධිත පුද්ගලයා අතීතයේ ලුහුබඳින්නේ නැති බව ආශ්‍රව කියලා කියන මේක මේකදී අපි සඳහන් කරන ආශ්‍රව කියන්නේ මොනවද? දැන් බලන්න ආශ්‍රය අපිට දැනෙන විදිහ ගැන අපි සාකච්ඡා කරමු මොහොතක තත්පරයකට. ආශ්‍රය දැනෙන්නේ කොහොමද අපිට? අපි ඇහැට දැක්ක කනට අහපු නාසයට දිවට ශරීරයට ශරීරයෙන් විඳපු මනසෙන් අත්විඳපු ආදරය ආදී දේවල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ පෙනිපෙනී ඉඳලා අපිට නැති වෙනවා. අපිට නැති වෙනවා. බලා ගන්න බැරි වෙනවා. අහ ගන්න අවස්ථාවක් නැති වෙනවා. විඳ ගන්න අවස්ථාවක් නැති වෙනකොට ඇතුළ රිදෙනවා නම් දනවා නම් පරිලාහ ඇති වෙනවා නම් පිච්චෙනවා වගේ වෙනවා නම් අමාරු නම් ඉන්න මේ එහෙමව තියෙනවද දන්නේ නැහැ ඒක කියන්නේ මට මගේ දරුවන් එක දවසක් දකින්න තියෙන්න බෑ ආ ඒක මොකද්ද එතකොට ආශ්‍රය කාලෙකින් අර જાති ඒවා කෑවේ නැහැ නේද <laughs> කාලෙකින් කෑවේ නැහැ කියලා හරි අමාරු දැන් ඒක කන්න ඕනේ නේද මත්පැන් පානය පුරුදු වෙලා ඉන්න අය කියන මට බොන්න නැතුව ඉන්න බෑ. මාව වෙවුලනවා කියනවා. ඒක ඇත්තට ඇදීලා යන ගතියක් තියෙනවා. හරි? සින්දු අහන්න නැතුව ඉන්න බෑ. නේද? කොච්චර ඉන්නවා කියලා හිතුවොත් ඉන්න බෑ. ආන් ඒ තමයි අපේ මනසේ උපදින ආශ්‍රවය. සීනාශ්‍රව කියන්නේ කාටද? අම්මාව මතක් වෙනවා, තාත්තා මතක් වෙනවා, කෑම දකින්නවා, වෙනද වගේම ඔක්කොම හැකන්න ආශිර්වාද ශරීරයට දැනෙනවා, හඳුනත් ගන්නවා. මේ අම්මාය මේ අහවල් කෑම මේ රස කෑම මේ රස නැති කෑම කියලා අඳුර ගන්නවා. හැබැයි රත් වීම, දැරීම, පිච්චීම මොනවත් නැහැ. ආන් මේ මානසිකත්වය ගැන මට අදහසක් ඇති කරගන්න පුළුවන් අන්න අවබෝධ වෙච්ච කෙනෙක්ගේ මානසිකත්වය කියලා. එහෙනම් ඒ පිළිබඳ සිහිය. ආන් ඒ පිළිබඳ එතෙන්ට ළඟා වීම සඳහා තමන්ගේ අතුලාන්ත සිහියක් තියෙන්න ඕනේ. හරිද? ඒ සඳහා ඒකට මොකද කරන්න ඕනේ කියලා තියුණු ඌ නුවණ. ඇයි මේක රත් වෙනවා, දැවෙනවා, පිච්චෙනවා ඉවරන්නේ මේ පාර යන්නවත් නෑ අපිට. අපෙන් කිසිම අවසරයක් නැතුව කරන්ට් එක වදිනවද නැද්ද? ඒක කරන්ට් එක වදිනවා. පාරවල් යන කරන්ට් එක වදිනවා වෙන මොකක්ද වෙන්නේ? ප්‍රවෘත්ති දාගත්තාම කොහොමද? ඈ ගෙවල් ඇතුලේ නේද හැන්දෑව 8ට කරන්ට් වැදිලා කට්ටියට මේ අහක තියෙන ඒවා. නේද? ඒක දැනගන්න දැනගෙන නිකන් ඉඳ තිබ්බනම් සාහනයෙන් ඉන්න පුළුවන්. දැනගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. වද්ද ගන්න එපා. ඉතින් මොකද කරන්නේ? පදිනවා. නේද? ඉතින් ඒක තමයි වැඩේ තියෙන්නේ. අන්න ඒක නොවන තත්යකට එහෙනම් ඒකට මොකද කරන්න ඕනේ? තීන් ඒ සඳහා වූ නුවණ. ඒ සඳහා වූ ඊට කරන දේ හම්බෙනවා. ඊටාම සිරුම්ම මාර්ගය මේකයි කරන්න ඕන කියලා හම්බුනම ඒ සඳහා වූ වීරය තියෙන අකුසල් නැති කරගන්නත් නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැති වෙන්නත් තියෙන කුසල් වර්ධනය කරගන්නත් නැති කුසල් ඇති කර ගැනීම සඳහා තමන්ගේ අතුලාන්තයෙන් උපදනා වූ වීරිය ඇතුළෙන්ම උපදින වීරිය කුසීතකමට අභිබවා මේකෙන්ම වීරිය හැදෙන හැටි හරිද වීරිය කියන දේ තමන්ට දැනෙන්න ඕනේ මේ කෙලෙස් වලම වැටෙන්න හදනකොට කෙලෙස් වලම වැටෙන්න හදනකොට හරි කෙලෙස් වලම ඇලී ඇලී ඉන්න හදනකොට මගේ හිතම ඉදිරිපත් වෙලා මේකෙන්ම ඉදිරිපත් වෙලා ඇතුළෙන්ම නැగిලා හරියට නිකන් සැඩපහරක් ගහගෙන යන්න යන කට්ටියක් වීරයෙක් ඇවිල්ලා බේරගෙන ඇදගෙන ගොඩින් තියනවා වාගේ මගේම හිතෙන් යම්කිසි හැඟීම් ඉපදිලා එනවා Tamanට දැනෙන්න ඕනේ. නින්දට බර වෙනකොට නින්ද අභිභවා යන හැටි. හරිද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට බර වෙනකොට ඒවා අභිභවා යන හැටි Tamanටම දැනෙනවනේ. ඒක තමයි වීරිය දැනීමේ ස්වභාවය. අන්න ඒවා සියුම්ම Tamanගේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. අන්න එක තමයි ධම්මවිචය ස්වභාවය තමයි කියලා තියෙන නුවණ වීරය හරිද ඊළඟට ප්‍රීතිය පස්සද්ධිය ආදි වශයෙන් මේ තියෙන අපි ඒ ටික ඔක්කොම ගැන වෙනම ධර්ම දේශනාවකදී භාවිතා කරන නමුත් අන්න ඒ විදිහට පින්වත්නි තමන්ට මේ මේ තමන්ගේ චිත්තසංතානය තුළ ඇති වෙන මේ ක්‍රියාවලිය නිවන දක්වා යා යුතු බව නිවන දක්වා අරගෙන යාම සඳහා කටයුතු නොකෙරුවොත් බොජ්ජංග නොවැඩීම හින්දා උපදනා වූ යම්කිසි පරිදාහයක් යම්කිසි වේදනාවක් යම්කිසි රත්වීමක් දැවීමක් තියෙනවා නම් ඒක බොජ්ජංග උපදවාගෙන නැති කරගන්න ඕනේ. හරිද? ඒ බෝධියංග ඉපදුනාට පස්සේ ඒ ඒ තනත්තා ඒ අදාළ තැනට ළඟා වෙනවා. අන්න ඒකට කියනවා භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව කියලා. භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව කියලා. එතකොට දැන් අපිට පුංචි ඉවක් තියෙන්න ඕනේ මෙතන අපේ හිත ඉහළ තත්යකට ඔසවා තැබීමයි අපේ මානසිකාරයම ඉහළ තත්යකට ඔසවා තැබීමයි නිවන් දකින්නවා කියලා කියන අවබෝධය සඳහා හේතු වෙන කියලා. ඉතින් අන්න ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හික්මලා. එතකොට මොන ආකාරයෙන් සමහර අය විදර්ශනා කරමින් සමතේ වඩනවා සමහර කියන්නේ විදර්ශනා සමාධිය වඩා ගන්නවා සමහර අය සමතේ මූලික කර ගන්නවා වෙන මොන જાති කරත් ඒ හැම දෙයකින්ම මොකද වෙන්නේ කුමන භාවනාවකින් වුණත් මොකද වෙන්නේ අපි ඔන්න ඔය තැනටයි ළඟා වෙන්නේ සිහිය ඒ හැම භාවනාවකින්ම සිහිය වැඩෙනවා නුවර වැඩෙනවා වීරිය වැඩෙනවා නේද ප්‍රසද්ධිය ඇති වෙනවා ප්‍රීතිය ඇති වෙනවා ප්‍රසද්ධිය ඇති වෙනවා සමාධිය ඇති වෙනවා ඉතින් ඒක කරගෙන යන භාවනාවලින් උපේක්ෂාව ඇති වෙනවා මේවා ඇති වෙනවා ඒවා ඇති වෙන විදිහට කරන භාවනාව ඒවා ඇති වෙන විදිහට කෙරෙන භාවනාව තමයි සබ්බාස සූත්‍රයේදී මේ කියන්නේ. ඉතින් අපි එක එක පාරවල් මාර්ග භාවිතා කරනවා. එක එක කෙනා එක එක විදිහට කරගෙන යනවා. තමන්ට රුචි පරිදි ගුරුවරු හොඳට ඒ තමන්ගේ ගෝලයන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව එහෙම කටයුතු කරගෙන යනකොට මේ සමහර අයත් මොකද වෙන්නේ? මගේ ගුරුවරයා මෙසේ කීවාය කියලා ඔන්න එක්කෙනෙක් කියනවා. අපේ ගුරුවරයා කියලා තියන්නේ මෙහෙමයි කියලා ඔන්න තව එක්කෙනෙක් කියනවා. ඒතර මගේ ගුරුවරයා මෙහෙම කිව්වාය මගේ ගුරුවරයා මෙහෙම කිව්වාය කියලා එක එක්කෙනාට එක එක්කෙනාට ඒ විදිහට ඒ දෙගොල්ල අතර තරහක් ඇති කරගත්තොත් මොනවා වේද? අන්තිමට විවේක මිශ්‍රිත තමයි. මොකද මේක මහා යුද්ධයක් පටන් ගන්න මේ ක්‍රමේ තමයි හරි මේ ක්‍රමේ තමයි හරි මේ ක්‍රමේ තමයි හරි කියලා යුද්ධයක් පටන් ගන්නවා. අන්තිමට ඒකම හේතු වෙනවා. ඒ යුද්ධය, ඒ පහර ගැහිීම, ඒ අනුන්පද කීම් හරිද? දැකලා තියෙනවද දෙකේ කියලා? ඇනෙන්න පද කියනවා. ඉතින් ඒවා කර කර මේ ධර්මය තුල ඉන්න අය දෙකට තුනට බෙදලා වාද විවාද කරගෙන මහා විකාර වුණොත් එහෙම අන්තිමට ඔක්කොම පරාදයි. හරි. අදාළ ඉලක්කයට යන්න නොයෙකුත් ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒක නිසා බොහෝම පරිස්සමෙන් අපි අපේ කටයුතු කරගන්න ඕනේ. ඉතින් මේ අතෝ බොහෝම බාහුවලය දලා හරි හම්බ කරගත්ත ධනෙ වේ පහදාන් කරලා අපිත් බණ අහලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න කටයුතු සම්පාදනය කරලා දෙන්න ඕනේ කියන අදහසින් ඊටාම සද්භාවයෙන් ධර්ම දේශනාවක දායකත්වය අරගෙන ධර්ම දානයේ පුණ්‍ය කර්මයක් කරගත්තා. මේ ධර්ම දානයේ පුණ්‍ය කර්මයේදී මේ බණ ඇහිලා කොහේ හරි කොතනක හරි කෙනෙක්ගේ චිත්තසංතානයක සිහිය උපදිනවා නම්, වීරිය උපදිනවා නම්, ඉවසීම උපදිනවා නම්, අදිෂ්ඨානය උපදිනවා නම්, ඒවට හේතු වෙනවා නම් ඒ හේතු වෙන වාරයක් වාරයක් ගන්න මේ අත්තන්ට බොහෝම පිං සිද්ධ වෙනවා. ඒකින්ද අනුන්ගේ අවබෝධය සඳහා කැපවෙච්ච මේ පිරිසට මේ උතුම් ධර්ම දානම පින්කම තමන්ගේ අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති